එතකොට අපි ආධ්‍යාත්මික ආයතන ටික එතකොට අපිට ආධ්‍යාත්මික ආයතන ටික ගැන හොඳ නුවණක් පහළ වෙන්න ඕනේ ඒකම ඒ ආයතන ටිකේ ඇත්ත ඇති හැටි තාම අපි දන්නේ නැහැ දැක්කේ නැහැ ඒ නොදන්නා නොදකින කම නිසා අද දවසේදී ස්පර්ශ ආයතන හයක්ම පරිහරණය කරන තමන්ව නිර්මාණය කරගෙන ඉන්නවා කියන එක තේරෙන්න ඕනේ. මේ ටික අයින් කරගන්න පුළුවන් එකක් අයින් කරගත්ත දවසටයි දුකෙන් මිදෙන්නේ. එතෙන් තැනකම්ම අපි ඒකට තව කොච්චර ගමනක් යන්නද කියලා බලන්න තාම අපි විදර්ශනා කරන්න මෙනෙහි කරන්න ඇහැට තියෙන ඔබෙන් පවතින වස්තු. ඒවේ ඒ තණ්හාව අපේ බාහිරේටම පතිත වෙලා හින්දා. බාහිරේට අනුව ගිය තණ්හාවෙන් යුක්ත සිත අඩුවෙන් අඩුවෙන් තමයි නීවරණ ධර්ම අඩු වෙනවා කියන්නේ. එහෙම අඩුවෙන් අඩුවෙන් හිත සමාධිය වෙනවා. හිත තමන් කෙරෙහිම තමන්ගේ පැත්තටම හැරිලා තමන් කෙරෙහිම පවතින මට්ටමට ආපු දවසටයි ඔන්න ඔය ආයතන ටිකේ ගැටලු ලෙහ ගන්න පුළුවන් වෙන්නේ දෙහෙන්නේ. ඒතේ කාම බාහිර වස්තුන්ගේ පැටලලා ඉන්න කමයි මේ ලෙහ ගන්න තියෙන්නේ. ලෙහ ගන්න හදන්නේ අපි. මේ හිත ගත්තාම ස්වභාවයෙන්ම උඩට වැඩ කරන එකක්. හරියට උපමාවක් කළොත් ගෑස් පුරවපු ලොකු බැලුනයක් ගත්තාම ස්වභාවයෙන් බැලුනය යන්නේ උඩට. ඒ උඩට යන බැලුනය අපි බිම කුණ්‍ය පහක් ගහලා ලොකු වරපතවල් පහකින් බැඳලා ඇදලා ගැට ගහලා තිබුණු කොච්චර උඩට යන ප්‍රතිශතයක් තිබුණත් ඒ බැලුමට උඩට යන්න බෑ. බිම බැඳුම් ටික තියෙනවනේ. මේ බැඳුම් හතරක් කපලා එකක් තිබුණා කියන්නේ මේ වරවල් වරපටවල් පහක් කැපපු දවසට කැපුණු දවසට මේ බැලුනේ උදේ ආවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නෑ. ඒ ගෑස් පුරෝපු බැලුනයක් වගේ තමයි අපේ හිත ස්වභාවයෙන්ම උඩට වැඩ කරන්නේ. උඩට යන්නේ. නාම ධර්මය. ඉබඳු සිත මේ පංචකාමයේ කෙරේ තණ්හාවෙන් හරියට වරපටවල් පහකින් ඇදලා බැඳලා වගේ පහකට බැඳලා මේ තියාගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන්නේ කුණ්‍ය පහක් වගේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන්නේ වරපටවල් පහක් වගේ. වරපටවල් පහකින් මේ කුණ්‍ය පහේ බැඳලා තියෙනවා. ඒ තාක් බැලුනේ උඩට යන්නේ මේ පැත්තටම වෙලා තියෙන්නේ. ওই වරපටවල් පහක් හපපු දවසට ප්‍රාර්ථනාව කොන්නේ අර බැලුන් තුන්කට යන්න වගේ මේ හිත කාමයේ කෙරෙහි නැඹුරු නොවි උඩට වැඩ කරනවා කියන එක ධර්මතාවයක්. ඒකට කියනවා උද්දම් භාගිය කියලා. උඩ අතට කබර වැඩ කරන්නේ. ඕරම් භාගිය නෙමෙයි. ඒකට යටට බහින්නේ නැහැ හිත. පාතට බහින්නේ උඩට වැඩ ඉතින් ඔන්න ඔය වරපටවල් පහ හිඳගන්න තමයි අපිට මේ රූප ටිකේ අවබෝධය ඕනේ. ඇහැ කියන එකේ සැබෑ ස්වභාවය මේකයි. අද අපිට ඇහැ ගැන දැනුම හැදුනේ මෙහෙමයි කියලා මේ ටික දන්නේ නැත්නම් ඔන්න ඒක වරපටකෙන් බඳලා. ඇහැ රූපයේ දෙකම එක කුණ්‍ය. ඇහැත් යම් ඇහැ යම්තාක් ඇද්ද ඒ තාක් රූප වල බැඳපු තී රූප වල බැඳු යම් තාක් ඇද්ද ඒ බැඳුම ඒ තාක් ඒ වගේ අපි දැන් මනෝමය මේ ඇහැ කියලා හිතාගෙන මේ රූපෙට බැඳගෙන ඉන්නේ. එතකොට ඇහැ කියලා රූපෙට බැඳගෙන රූපේ රූපයට ඇහැ කියලා හිතාගෙන සිහි කරගෙන ඉන්නේ. එතකොට ඔන්න කබලින්ක ආහාරෙ මෙදෙන්නේ. ඔය වගේමයි මේ ආධ්‍යාත්මික ආයතන වගේම තමයි බාහිර ආයතන ටිකේ ස්වභාවය තේරුම් එතකොට ඒ රූපස්කන්ධයේ ඇහැට පෙනෙන රූපය ගත්තාම ඒක රූපස්කන්ධයටයි අයිති. රූපායතනය කියලා අපි කියන්නේ. රූපායතනය අයිතිත් රූපස්කන්ධයට. ඒ ඇහැට පෙනෙන රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන එකක් හැබැයි සනිදස්සන දකින්න පුළුවන්. නිදර්ශනයක් දෙන්න පුළුවන්. දකින්න පුළුවන් නිදර්ශනයක් දෙන්න පුළුවන් යන ගණයට යන එකම ආයතනේ රූප ආයතනේ විතරයි. ඒ රූප ආයතනයේ ස්වභාවය ඒ රූපයේ ස්වභාවය තමයි හැම වෙලාවෙම වර්ණ සටහනක් පෙන්වන්නේ. යම් වස්තුවක හැඩ සටහනක් රවුම් හතර දිගයි හුලස් අටස් සොලොස් කියලා හැඩ සටහනක් හෝ සුදු කළු කහ රතු කියලා යම් වර්ණ සටහනක් හෝ පෙන්වනකම විතරමයි රූපායතනයක තියෙන්නේ රූපායතනකින් කෙරෙන්නේ. මේ රූපායතනය ඇතුලේ පුද්ගලයෝ නැහැ. සත්‍යෝ නැහැ. රන් රිදී මුතුමැණික් වස්තු නැහැ. මහ භූතයන්ගේ උපාදාය රූපයන්. ටීවී එකක චිත්‍රපටයක පෙනෙන රූපය වගේ රූපයක්. කිසිම වෙලාවක මහ භූත ටික තියෙද්දි රූපේ විතර කොටවල ගන්න බෑ. මේ පෙනෙන රූපයක වර්ණ සතහනක කිසිම වෙලාවක ද්‍රව්‍ය ආදම් වෙලා නැහැ. ද්‍රව්‍ය නැහැ. අපි උපමාවක් කළොත් වතුරකට යම් ඡායාවක් වැටුණොත් එහෙන් අපිට ඒ ඡායාව දකින්න පුළුවන්. කිසිම වෙලාවක වතුර ටික තියෙද්දි ඡායාව විතරක් සතහන විතරක් වෙන් කළ ඔසවලා ගත හැකිද? කවදාවත්ම ගන්න බෑ. අපි මේ දේනදී අල්ලන්න කියලා අත දැම්මොත් ඒක ගිහිල්ලා අත ගිහිල්ලා වතුර හැපෙන එකද පේන දේ අහුවෙන්නේ නැහැ. එහෙම ඡායාව අපිට හැට පෙනෙච්චි වතුර කැලැත්තෙන සද්දයක් ඇහි. ඒ වතුර කැලැත්තෙන සද්දේ අර පේන ඡායාවටයි කිව්වේ. වතුරයි කැලැත්තෙන්නේ. ඒ වතුර පල් වෙලා නම් ගඳකුත් දැනෙන. ඒ ගඳ අර පේන ඡායාවටයි නෑ වතුර පල් වෙච්ච ගඳ දැනෙන. දිවේ ටිකක් ගෑවුවොත් ලුණු රසක් හෝ දැනේ. වතුර දැනෙන ලුණු රස අර පේන ඡායාවටයි වතුර පසු වෙලා තියෙන්නේ. ඇල්ලුවොත් අත වතුරේ හැපේ ඡායාව අහු වෙනවා. පෙනෙන රූපායතනය පෙනෙන දේ අනිත් එක ආයතනයකට සම්බන්ධ නැහැ. දිත්තේ දිත්ත නැත්තම් පෙනීම පෙනීමක් විතරයි. තේරෙනවද? පෙනෙනදී පෙනීමක් විතරයි. කිසිම වෙලාවක පෙනෙන දේ තුල බරක් කියන්න බෑ. දැන් අපිට අද පුළුවන් නේ ඇහෙන් බලලා මේ තේනේ කිය හැටියට මෙච්චරක් බර ඇති කියලා කියන්න පුළුවන් අපිට නේ. එතකොට ඔය තමයි අපේ ප්‍රපංච මනසේ ලක්ෂණ. යම් වෙලාවක අර ඡායාව පතිත වෙලා තියෙන වතුර වාජනයේම ඉස්සුවොත් පෙනෙන දේ ලං වෙයි මිසක. නමුත් වතුර ටික තීත්‍ති පෙනෙන දේ විතරක් ගන්න බෑ. ඒ වගේ ඇස් ඉදිරි පිටට එන හැම රූපයක්ම අතීතයේ ආව දැන් එන අනාගතයට එන හැම රූපයකම මින්ම තියාගන්න ඔය උපමාව. වතුරට වැටෙන ඡායාවක් මොනතරම් සියුම්ද? මේ පෙනෙන රූපේ ඒ තමයි ඇහැට පෙනෙන රූපයක ලක්ෂණ. ඒ වගේ වතුරේ පතිත වෙලා තියෙන වර්ණ සතහන වගේ තමයි දැන් පඨවිය මත පතිත වෙලා තියෙන මේ වර්ණ සතහන. මෙහෙම පෙනෙද්දී යම් ශබ්දයක් ඇති වුණොත් මේ පෙනෙන වස්තුව පතිත වෙලා තියෙන මහ භූතයන්ගේ ඝට්ටණය නිසා ඇතිවන ශබ්දයක් මිසක පෙනෙන දෙයක එකයි කියන්නේ. යම් ගන්ධයක් ඇති වුණොත් මේ පෙනෙන දේ පතිත වෙලා තියෙන අතුරු කරගෙන තියෙන මහ භූත ටිකේ තියෙන ගන්ධ සතහනක් මිසක පෙනෙන දේට එකයි කියනවා. යම් රසයක් දැනුනොත් මේ පෙනෙන දේ රාශි වෙලා තියෙන කරන තියෙන මහ දූත ටික නිසා ඇති වෙන රසයක් නිසා පෙනෙන දේටයි කියනවා. පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මොත් දෙල පටවි ධාතු අත හැටේ නිසා පෙනෙන දේ අල්ලන්නේ. ඇස් ඉදිරි පිටට ආපු එන හැම රූපායතනයකම ඇත්ත ඕක. ඒකනේ එබඳු රූපායතනයක් ඒ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා හිතෙන් සිහි කරගෙන ඒ රූපායතනය පතිත වෙලා තිබුණු මහ භූත ටිකේ අත්දැකීමත් එකතු කරලා මම අච්චර බර එකක් කරේ තියාගෙන ආවා. අර රූපේ මෙච්චර ගඳයි. අහවල් එක මෙච්චර රසයි කියලා ඔය රූප ආයතෙන්ට අනිත් ආයතන ටික ඔක්කොම මනෝමයෙන්ම අපි බඳිනවා. බඳලා තියෙනවා. ඇහැට දැකපු රූපායන රූපායතනයේට රූපායතනයේ මනෝමය පිළිකල්ලා අරගෙන කනෙන් ගැටක කනට ඇහෙන ශබ්දයේ කෙනෙන් දෙයට ගැට ගන්නවා. නාසයට දැනෙන ගන්ධයේ කෙනෙන් දෙයට ගැට ගන්නවා. ජීවිත දැනෙන රසයේ කෙනෙන් දෙයට ගැට ගන්නවා. කයට දැනෙන ස්පර්ශයේ කෙනෙන් දෙයට ගැට ගන්නවා. කහලා මේ පෙනෙන රූපය සජීවී කරගන්නවා පෙනෙන දේ බලන්නත් පුළුවන්. ඒකේ සත්‍ය අහන්නත් පුළුවන්. ගඳ සුවඳ බලන්නත් පුළුවන්. ඒකේ පෙනෙන එකේ රස විඳින්නත් පුළුවන්. පෙනෙන දේ කයින් ස්පර්ශ කරන්නත් පුළුවන් කියලා. ආයතන පහේම අධ්‍යක්ීම එක රූප ආයතනයකට කොට ගැහුවාම මේ හැම අධ්‍යක්ීමකම තියෙන තණ්හාව එකතු වෙන එක රූප ආයතනයකට. අද ඔබට තෙරෙන දෙයක බර කියන්න පුළුවන් වටිනාකම කියන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් අහන්න පුළුවන් කියලා හිතෙන රූපායතනයක් තියෙනවා ඔය රූපායතනයේ තියෙන්නේ කර්ම බවටයි ඒ රූපායතනය අයිති කර්ම භවයට ඒ රූපායතනය තියෙන තාක් පුද්ගලයා ඉන්නවා පුද්ගලයාට රූපේ තියෙනවා ඒ රූපයක් නැති වෙන්නේ හිතින් හිතුවක් තියෙනවා එහෙන් බැලුවක් තියෙනවා ආපහු හිතින් හිතුවක් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම එයාට ඒ රූපායතනයක් තියෙනවා නමුත් සැබෑම රූපායතනයේ ඇත්ත තමයි අර මම මතක් කළේ මහ භූතයන්ගේ උපාදාය රූපය. අර අපි කියේ මැටි වලින් එක එක හැඩ හදලා අවකාශයේ තිබ්බොත් එක එක හැඩ දෙනවා මැටි රූප ටික. මැටි ටික අහුවෙන්නේ නැතුව හැඩේ විතර කල්ලන්න පුළුවන්. ඇල්ලුවොත් මැටි ටිකම අහුවෙනවා මිසක. මැටි ටිකෙන් දැක්ක හැඩෙන් දැක්ක යුත්තේ මොකද්ද? අවකාශ ධාතුව තුල මහ භූත ටික රාශි වෙලා තියෙන්නේ මෙහෙමයි කියන පණිවිඩය මිසක ඒ හැඩේ දෙන පණිවිඩය දෙන්නේ මොකද්ද? අවකාශ ධාතුව තුල දැන් මැටි ටික රාශි වෙලා තියෙන්නේ මේ හැඩේටයි කියන පණිවිඩය කියන්නේ. මිසක වෙනම හැඩේ ගන්න පුළුවන් ගනුදෙනු කරන්න පුළුවන් හැඩයක් නැහැ. තේරුණා නේද? ඒ වගේ මෙහෙම මේ රූප ටිකක් කියනකොට අවකාශ ධාතු තුල සතර මහා ධාතු රාශි වෙලා දැන් තියෙන්නේ මේ හැඩයටයි කියන පණිවිඩය දෙනවා. එතකොට කිසිම වෙලාවක මේ රූප ආයතනය මහ භූතයන්ගෙන් වෙන්ව පවතින්නේ නැහැ. වෙන්ව පවතින්නේ නැහැ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හෝ සම්මා දිට්ඨිය නිසා හිතට දැකපු රූප සතහන සිහි කරගත හැකි. එතකොට ඒක චිත්ත සමුත්ථාන රූපයක්. හිතේ මොකෝන ලක්ෂණයක්. ඒක තමයි ධම්මායතන පරියාපන රූප කියලා අපි කතා කරන්නේ කියන්නේ. එතකොට ඒ දන්නේ ධම්මායතන පරියාපන රූප කියලා කියන්නේ. නමුත් ඇස් ඉදිරිපිටට ආපු එන සැබෑම රූපයක් කෙටි කළා ගත්තොත් උපමාවක් තබා ගන්න ටීවී එකේ පෙනෙන රූපයක් වතු. ෆොටෝ එකක පෙනෙන රූපයක් වතු. දැන් ටීවී එකකත් පෙනෙන ෆොටෝ සින්තූර එකක් තියෙනවා. නමුත් අපිට යනව එනවා කියලා තේරෙන්නේ ඒ වගේ දැනෙන්නේ කෝපටික වේගයෙන් ධාවනය වෙන නිසා. ඔගොල්ලෝ දැකලා තියෙනවද? ওই චිත්‍රපටි හදනකොට ඉස්සර විශාල ටික නෙගටිව් සම්බලා තියෙනවානේ. අපි නිකමට කිව්වොත් පැය දෙකමාරක චිත්‍රපටියක් ගත්තොත් පැය දෙකක දෙකමාරක චිත්‍රපටයක ෆිල්ම් රෝලක දිග අඩි 15000ක් විතර වෙනවා කියලා. ටික. යා අඩි 15000ක්. ඒ කියන්නේ අපි කියමු අත උසනවා කියන ක්‍රියාවක් තියෙනවා නම් මේ ගානට නෙගටිව් එකක් තියෙනවා. ඊ ගානට මේ ගානට ෆොටෝ එකක් තියෙනවා. මේ ගානට ෆොටෝ එකක් තියෙනවා. මේ ගානට ෆොටෝ එකක් තියෙනවා. මේ ගානට ෆොටෝ එකක් තියෙනවා. දැන් අර ආලෝකය හරහා මේ ෆොටෝ ටික මෙහෙම යනකොට දැන් මේ ආලෝකය මෙතන වැදලා තියෙන පිටියට ඒ ආලෝක ඉතරහ මේ ෆොටෝ එක ගිහිල්ලා නෝ ටිකව ෆොටෝ එක කොහොම කොහොම යනකොට අපිට අර පැත්තට එන්නේ කෙලිම අතුස්සන වගේ සිද්ධාන්තයක්. ෆොටෝ රාශියක් වේගෙන් යනකොට අපිට ක්‍රියාවක් වගේ දැනෙනවා. ඒ වගේ ඕගොල්ලෝ කෙනෙක් අතෙන් දැන් මෙතෙන්ට එනවා කියලා අපිට යම් දර්ශනයක් එන බවක් පෙනේ නම් ඒ විදිහටම එකින් එක එකින් එක එකින් එක එකින් එක ෆොටෝ රාශියක් ඉදදී නිරුද්ධ වීම තුළ ක්‍රියාවක් අපිට පෙන්නලා තියෙනවා. එනිසා ඉදිරි පිටට එන්නේ වර්ණ සටහනක් චිත්‍රයක් ෆොටෝ එකක් මිසක කිසිම වෙලාවක චලනය වෙන ෆොටෝ නැහැ. චලනය වෙන වස්තු නැහැ මේ කොයිවත්. ඒක තමයි කියන්නේ. ඔක හොඳට ගත්ත හැකි වුණ වෙලාවක අපි කළා පෙන්නමු. නවීන තාක්ෂණයේ තියෙන Apple ෆෝන් එකක් වගේ ගත්තාම ඒ ෆෝන් එකකින් මූව් එකක් නැත්නම් චිත්‍රපටයක් ගත්තාම චිත්‍රපටයක ෆොටෝ ෆොටෝ ගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒක මම දැකලා තියෙනවා කරන්න පුළුවනේ. ෆොටෝ ෆොටෝ ෆොටෝ ෆොටෝ රාශියක් තියෙනවා. සමහර විටක ඊට පස්සේ ඒක අපි ප්ලේ කළාම සම්පූර්ණ කෙනෙක් අඬනවා, hina වෙනවා, දුවනවා, පණින ක්‍රියාදාමයක් පෙනෙන්නේ. ඒ ක්‍රියා එකෙන් එක එකෙන් එක එකෙන් එක ෆොටෝ තියෙනවා. දැන් ඔය තාක්ෂණයේ දියුණුව නිසා ওই චිත්‍රපටිවල පෙන්වන විදිහේ ආලෝකයක් හරහා නෙගටිව් එක කරගෙන ක්‍රියාවක් වෙන්නේ ඒකම දිනු කළා දැන් ඔය කොම්පියුටර් එක හරි ප්ලේයර් එක හරි CD කැඩෙන්නේ ওই සැටියක් කැරකුණේ නැත්තම් මොකද වෙන්නේ? ඒ කියන්නේ ෆොටෝ එකක් විතරයි. කැරකෙනකොට කරන්නේ අර සිද්ධියමයි අර නෙගටිව් එක අරාපු සිද්ධියම තමයි ඒකේ ද්වේෂ බල්බයක් තියෙනවා. ඒකෙන් කැරකෙනකොට අර බල්බක හරහා තමයි සම්පූර්ණ එතෙන්ට එන රූපේ ඉස්සරහාර තිරේල දෙන ඩෙස්ක්ටොප් එකට දෙනවා ඊගාවට මේක දෙනවා මේ කැරකෙන එකෙන් කරන්නේ අංග අර සිද්ධියමයි. ඉදිකටිය කරකන එකෙන් කරන්නේ පුතු රාශිය ක්‍රියාවක් බවට පත් කළ ලෝකෙට පෙන්වන සිද්ධිය කරන්නේ අර සිද්ධියට කරකවලා. ඔන්න බලන් දෙක කළා ක්‍රියාත්මක වෙනවා ඉන්නේ. අර වෙනද නෙගටිව් එකේ කරපු නෙගටිව් එකේ තරහා මේ ආලෝකිතරාර පටිය කරකන එක විතර පත්තලවල කරන්නේ. ඒකම තමයි තාක්ෂණයේ දියුණුවයි මේ CD එක මේ කැටියක් දැම්මහම ප්ලේයර් එකකට කම්පියුටර් එකට ඒකිනුත් කරන්නේ එතෙන් එතෙන්ට එන ලේසර් ලයිට් එක ඉස්සරහට යන රූප වෙනවා. ඊගාවට ආපහු ඊගාන රූප වෙනවා. ඒක කැරකුනේ නැත්තම් ඔයගලන්ට කවදා චිත්‍රපටියක් බලන්න බෑ. මූවි එකක් බලන්න බෑ. ෆොටෝ එකක් විතරයි තියෙන්නේ. ඔන්න කළා බලන්න. මේින් දොප්පු වෙන්නේ නවීන තාක්ෂණයෙන් දොප්පු වෙන්නේ බුදුදහම. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නම් ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ වර්ණ සතහනක්, චිත්‍රයක්, ෆොටෝ එකක් කියලා. කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ ඒක එහෙම නෙවෙයි කියලා. අපිට හිතෙන්නේ ෆොටෝ විතරක් නෙමෙයි දැන් යන එන අය පේනවා යන එන විදිහේ රූප චිත්‍රපටි කියනවා කියලා නෙකේ. නමුත් ඒක හැදිලා තියෙන හැටි බැලුවොත් තේමේ මෙන්න මේ වගේ ෆොටෝ රාශියක් තියෙන්නේ කියලා. එතකොට ඒ චිත්‍රපටි චිත්‍ර තියෙන චිත්‍ර රාශියක් කියන පටියක් තියෙනවා. හරිද? ඒ හින්දා තමයි දෙන්නන්නේ. ඒ හින්දා චිත්‍රපටි. ඒ වගේ මේ ඕගොල්ලෝ යන්නේ නැහැ කරන කරන්නේ තියෙන චිත්‍රපටි. චිත්‍ර ටිකක් තියෙනවා. පුද්ගලයෙක්ගේ යෑමක් හේමක් නෙමෙයි. එතකොට අපිට මේක මම මතක් කළේ ඇස්තිදි පිටට එන රූපය කියන එක හැමදාම හැම කල්ලිම හැම වෙලාවෙම ටීවී එකේ පෙනෙන බඳු රූපය ටීවී එකේ පෙනෙන පැත්තේ කිසිම වෙලාවක සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් ඉන්නවා කියලා කියන්න බෑනේ නේද? අපිට රූපයක් පෙනෙයි. නමුත් ඒ රූපයට හිත තබල බැලුවොත් සම්පූර්ණ ශුන්‍යතාවය. ඔන්න උප්පත්ති භවයටයි අයිති මේ රූප ආයතනයේ වර්ණ සතහන කියන එක. එතකොට අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදුණු ඇහැට සාපේක්ෂව හදලා පෙන්වන එකක් මිසක මේ රූපය කියන එකක් නෙමෙයි. අපි උපමාවක් කරොත් මේ ඉන්න කොට එක එක්කෙනාට වැඩි කැටේ කැටේ කැටේ කැටේ කැටේ ගෙනත් දාන්න කිව්වොත් එක්කෙනෙක් ගෙන් එක වැඩි කැටයක්. කොහොම ලක්ෂ කෝටි ගාණක් Tamange වැඩි කැටේ ගෙනලා උටෙන්ට දැම්මොත් අවකාශ ධාතුව තුල වැලි කැට ටිකක් රාශි වෙලා තියෙනවා. මේ ඇහෙන් බැලුවොත් සංගල ගොඩක් කන්දක් පේනවා. අපි ඊට පස්සේ හිතින් ඔසවලා අරගෙන සිහි කරන්නේ අර කන්ද ගැන නේ. නමුත් කවුද ඔය වැලි කන්දේට දැම්මේ? එක එක්කෙනා වැලි කැටේ කැටේ ගෙනත් ගන්න. ආපහු කිව්වොත් තම තමන් ගෙනාවු වැලි කැටේ කැටේ ගෙනියන්න කියලා. කවුද කන්දක් ගෙනිච්චේ කවුද කන්දක් ගෙනා? අපිට පේනවනේ කන්දක් වැලි ගොඩක් නේ. වැලි ගොඩක් පේනවා. ඒ පේන වැලි ගොඩ තමයි අපිට රූපයක රූපේ. අපිට පේන රූපය අවකාශ ධාතුවේ මහ භූත ටික රාශි වෙලා තිබුණු හැඩ සටහනක් අවස්ථාවට හදලා දෙන්නයි. අපි අහකට ගියාට පස්සේ දැන් මෙතන ඇහෙන් බැලුවොත් වැලි කන්දක් පෙන්වන්න පුළුවන් ක්‍රම තියෙයි මිසක වැලි කන්දක් එතන තියෙනවා කියලා හිතුවොත් වැඩක්. බොහොම සියුම් මේ සිද්ධාන්තය. ආපහු ඇහෙන් බැලුවොත් ගොඩක් කන්දක් පෙන්වන්න පුළුවන් ක්‍රම අවකාශ ධාතුවේ වැලි කැටි ටික තියෙන තැන අවකාශ ධාතුවයි වැඩි කට ටිකයි තියෙන්නේ අපි දැකපු වැඩි ඛණ්ඩයකන තියනවා කියලා හිතාගෙන හිටියොත් ඒක වැරදි ආපහු ඇහින් බැලුවොත් ආයෙත් වැඩි ගොඩක් වෙන්නන්න පුළුවන්කම තියෙයි ආයෙත් ඒ බලපු නිසාම පේනවා මිසක එතකොට මේ රූපායතනේ පෙර නොතිබීම හතරනේ තුරු නැතුව නැති වෙන එකක් මිසක අපිට පෙනෙන වැඩි ගොඩ කිසිම වෙලාවක අපි පැත්තකට ගියත් අපි හිතන විදිහේ හිතපු විදිහ වැඩි ගොඩක් තියෙනව නෙමෙයි ඒක. යථාර්ථය. දැන් ඔය වැඩි ගොඩ අයිති කොයි වැඩි කැටේකද? කැකටවත් අයිති නෑ. ඔව් වැඩි ගොඩක් නැද්ද දැන් අපිට තේරෙන්නේ? තේරෙනවා. තේන වැඩි ගොඩ එතන තියෙන වැඩි ටික අනුව බැඳිලා තියෙනවා බදාගෙන තියෙනවා මිසක වැඩි ගොඩ නිසාම වැඩි වැඩි කැට නිසාම වැඩි ගොඩ දැක්ක යුතුයි මිසක වැඩි ගොඩ ඇතුළේ වැඩි කැට තියෙයි වැඩි කැට ඇතුළේ වැඩි ගොඩක් තියෙයි ඒ වගේ මේ රූපය ඇතුළේ රූප කලාපති රූප කලාප ඇතුළේ මේ රූපයක් තියෙයි මේ වගේ කන බොන ආහාරයෙන් ඇතුළු රූප කලාප කලාප රාශියක් අවකාශ ධාතු අවරාගෙන රාශි වෙලා තියෙදි මේ වගේ හැඩතටහනක් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඇත්තකට ගියාම දැකපු රූපේ තියෙනවා කියලා හිතන්න එපා. ඒකයි ඒ සැබෑවටම ඇසිදිලි පිටට එන ෆොටෝ එකක් වූ වර්ණ සටහනක් වූ ඒ ශබ්දය නෙමෙයි රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක. නමුත් දැකපු දේ හටගෙන නිරුද්ධ වෙනවා ඒ බව නොදන්න අවිද්‍යාවේ එක සීකල් අරගෙන ආ වැලි කොට මේ මහවැලි ගඟේ වැඩි මයංගනේ වැඩි ඔක මෙච්චර වටිනවා මෙච්චර ගාණක් දීලායි දෙනාවේ කියලා ඔන්න හිතේ හිතේ හැදුවාම දැන් සිහි කෙරුවත් වැලි ගොඩක් වෙන්නේ ආයෙත් බලන්න කියලා ගියාම මොකද වෙන්නේ ආයෙත් ඇහැ හැදුන හින්දාම හැදිලා පෙනේ දැන් හිතා ගන්නවා අපි හිතෙන් සිහි කරපු වැඩි කොටමයි තේන්නේ. දැන් ඉතින් වටිනාකමක් තේරෙනවා වැඩි කොටේ. ඈ ඉතින් හොරු ගන්න බැරි වෙන්න මොරටක් දාන්න බෑ. ඇයි එච්චර වටිනා වැඩි කොටක් ගන්න තියෙන්නේ වගේ. ලෝකයේ හිටින හැටි. නමුත් රූපායතනයේ සැබෑම සත්‍ය සැබෑම ඇත්ත තමයි කිසිම වෙලාවක පුද්ගලයෙක්ගේ සත්වයෙක්ගේ රූප වටිනා කියන ද්‍රව්‍ය කාරණා වස්තු වල රූප තිබුණේ නැහැ තියෙනවා නෙමෙයි ආවේ නැහැ. වර්ණ සතහ චිත්‍ර මාත්‍රයක්මයි තියෙන්නේ. හටගෙන නිරුද්ධ ඒ රූපායතනයටත් දැන් මේ රූපයට කියන්න වෙනවා රූපායතනයටකින් අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන්. දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හැදලා තියෙන කියලා කියන්න මේකට බාහිර භෞතික වස්තුවක් නම් කිය හැකිද? ඒකයි මම කිව්වේ ඔයගොල්ලන් සමහරට හිතනවා නම් සාමුදුරන්ගේ පෞද්ගලික අදහස් නැහැ කියලා පටිසම්භිදා මග්ගේ ඥාන කතා 16 වෙනි ඥානයේ ගෝචරණානත්තේ ඒ ඥානය කියන එක බලන්ද රූපායතනය ගැන කියන්නේ මොකක්ද කියලා අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං කන්නා සම්භූතං ආහාර සම්භූතං මහා භූතානං උපාදාය රූපං අහුත්වා සම්භූතං හුත්තාන භවිෂ්‍යති කරනොති වීම හතරේ තුන තියෙනවා කිසිම දවසක මම ඇති කාලෙවත් නැති කාලෙකදීවත් අර්ථේ පෞද්ගලිකව හොයන්න එපා. පෞද්ගලිකව උපකල්පනය කරලා තීරණය කරන්න එපා. සෙල්ලසම තියලා පිළේම අර්ථය බලන්න මේ කියන අර්ථය මොකක්ද ඇයි මෙහෙම කියන්නේ කියලා. අපි නිකමට කිව්වොත් දැන් මෙතන ඉඳලා ඔයගලන්ට තියෙයි කුටිය තියනවා කියන හැඟීම. කුටිය තියනවාමයි කියලා තේරෙන ඔය ගතියට කියනවා කර්ම භවය කියලා අපි. අවිද්‍යා සංකාර සංහා උපාදාන භව කියන ධර්මතා පහම උතන තියෙනවා. කුටිය තියෙනවා කියලා. ඒකයි අවිද්‍යා කර්ම සංහා කියන ගතිකම තියෙන්නේ. ඔය හේතුව නිසා කුටිය බලන්න ඕනේ කියලා ගියොත් කුටිය බලන්න යන්න හේතු වෙන්නේ ওই මනසේ තියෙන නිමිත්ත. ওই නිමිත්ත හැදලා තියෙන්නේ අවිද්‍යා කර්ම සංහාවේ. ওই නිමිත්ත තියෙන තැනට ගියාම යනවා කියලා කියන්නේ අවකාශ ධාතුවේ ওই නිමිත්ත ගන්න පුළුවන් විදිහට මහ භූත රාශියක තැනට යන්නේ. ඔයා දැන් ගියාම ඒ වෙලාවට ඇහැ හැදිලා ඇහැ නිසාම රූපය හැදිලා ඔන්න දැන් කුටිය පේනවා. පේනවා කියන ටික විපාක. දැන් මේ විපාක රූප ආයතනේ ඔයාට උපන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් එතන තියෙන ආහාර ටික උදව් කරගෙන දැන් ටික. උදව් කරගෙන ආහාර ප්‍රතිබල. ඒනම්දී අර මම ඔක ටිකක් ඔයගලන්ට ලිහිල් වෙන්න කතාව කියන්නේ දැන් අපි කියමු වඩු මහත්යෙක් සමහර විටක පුටුවක් හදන්න ඕනේ කියනවා කියන්නේ. ඉස්සෙල්ලා යා හිතේ සකස් කරගන්නවා. රූපං රූපත්තය සංකතං අபிසංකරං දීති සංකාරෝ රූපය පිණිස රූපය පිළිල කළ සකස් කරගන්නවා මනස. මම පුටුවක් හදන්න ඕනේ පුටුවට කකුල් ටික සිංහ මේ පොදු කියන මේ විදිහට හදන්න. අපි ඇඳ සිංහ මූණක් ගන්නවා මේ මේ මේ විදිහට හිතේ සතහනක් හදාගෙන හිතේ තියෙන හැඩේ බලබල මහ භූත පිටේ අපි මේ ලියක් කියන්නකෝ පටිආපෝ තේජෝ වායු කියන රතර මහ ධාතුව නිසා හැදුණු ගහ ඒ ගහ කපලා ගත්ත දී අඳු කැටි නියම් කියන්නේ රතර මහ ධාතුව රතර මහ ධාතුව මේ හිතේ තියෙන හැඩේ බලාගෙන මේ සතර මහා ධාතු රාශිය. එතකොට මේක පුටුවක් නිර්මාණය වෙනවා කියන කාරණාව කරනකොට අවිද්‍යා කර්ම සංහා ඉතින් සතර මහා ධාතුවේ කියන ආහාර මේ ටික නිසා තමයි උන්න හැදිලා දැන් හිතේ තියෙන එකට ගැළපෙනුත් හරියට හරි. බැරි වෙලා හරි සුත්තක් හරි අර හිතේ තියෙන එකට ගැළපුණේ නැත්තම් ආපහු මතනවා. එක්කෝ තව තැන සරිනවා. ඇයි දැන් මේ මොකක් බලාගෙනද මේ හදන්නේ? හිතේ කියන. අන්නේ හිතේ තියෙන අච්චුව තමයි කර්ම භවය කියලා කියන්නේ. මේ රාශි කරන මේ රූපය උප්පත්තිපදේ. ඇත්තටම ඉස්සන්නේ. ආයෙත් මේක කෙලෙස් නෑ. ආයෙත් මේක දිහා බලලා හරි මන් දැන් මේක හදාගත්තා කිව්වහම ආයෙත් මේක නිසා හරි. එතකොට හැම වෙලාවෙම රූපායතනයේ කියන එක උපදවන්නත් හේතු වෙන්නේ මනස කියන මේ සති තමයි. හැබැයි උපදිනකොට රූපේ උපදින්නේ ආපහු අපිට කර්ම භවයේ පැත්තේ තියෙන රූපේ ගැන ලස්සන ළමෙක් බලන්න වටිනා රත්තරන් ටිකක් බලන්න වැලි ගොඩක් බලන්න මේ බලන්න කියන තැනකින් තමයි රූපායතය නිමිත්ත වෙන්නේ. කර්ම භාවය පැත්තෙන් කෙලෙස් බලන්න ගියාම ඇත්තටම ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සතහන චිත්‍ර මාත්‍රයක් විතරයි. ඒක දැකලා හටගෙන නිරුද්ධම වෙනවා. ආපහු මනෝමය සිහි කරගන්නවා අරගේ දැක්ක ළමයා දැක්ක අර වස්තරන් ටික තියෙනවා හරි කියලා සතුටු කරගන්නවා. එතකොට ස්කන්ධයකද නිරුද්ධ වෙනවා සම්පූර්ණ පුද්ගල භාවයේ පුද්ගලයා නියෝජනය වෙන්නේ මේ කෙලෙස් එක්ක. වස්තු ටිකත් එක්ක ජීවත් වෙන කෙනා කෙනා එක්ක ජීවත් වෙන වස්තු කියන්නේ ඔක්කොම මේ කර්ම භව පැත්ත. ඉතින් මේ ටික කවදාවත්ම ගෙවෙන්නේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ නොදකින්න. ස්පර්ශ ආයතන හය රූපේ ඇත්ත නොදන්නාකම නිසා හදාගත්ත නිමිත්ත රූපායතයට අයිති කියන අදහසින් ආපහු රූපායතනේ උපද්දලා ආයෙත් ඒකයි කියන කම ඇතිතාක්ම මේ ධර්ම කෙලෙස් දෙදෙන්නේ. දර කෑලි දෙකක් අතුල් වල අතුල් වල අතුල් වල දින්නක් හටගත්තු. දින්න උපද්දන්ට හේතු වෙච්ච දර කෑලි දෙක මේ දින්න අල්ලගත්තොත් මොකද වෙන්නේ? දින්න නිවෙන්නේ. යම් තාක් දර ඇද්ද ඒ තාක් දින්න තියෙන්නේ. බැරි වෙලා හරි දර කැලි දෙක ඇතිල් වීම නිසා හටගත් ගින්නට දර උපාදාන නොවුණු ඇතුරු නොවුණු මොකක් වෙයි? ගින්න ඒ වගේ මේ ඇහැයි රූපයයි දෙක නිසාම හිතට නිමිත්තක් අරගෙන ආ මේ උපනිෂ උපනිෂ කියන්නේ අහවලා යාගේ ගම මෙහෙම යා මෙහෙම ළමයි කියලා ඔන්න නිමිති ටිකක් මනසේ හදාගන්නවා. හදාගත්තාම හදාගත්ත ටික ආපහු මම මේ හිතේ දැකපු රූපේ ගැනයි ඒ රූපේ දැක්කේ මේ ඇහෙනයි කියලා මේ නිමිත්ත ආපහු ඇහැටයි රූපටයි ගැන්නේ. කවදාවත් මේ පුද්ගල භාවයෙන් නිවෙන්නේ නැහැ. ඇහත් රූපය දෙක නිසා හටගත්තු මේ සංහාව ඈත් රුපියල් දෙක ඇතුළු කරගෙනම පවතී. බුදුරජාණන් වහන්සේ ඒකයි පෙන්වන්නේ දුක්ඛ සමුදය සත්‍යයට මොකද්ද සමුදය සත්‍ය තණ්හාව? මොකද තණ්හාව යම් ලෝකයේ පිය රූපං සාත රූපං එච්චේසා තණ්හා උපජ්ජමන උපජ්ජති එතන නිසමනයි යමක් ලෝකයේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහි පවතින්නේ එහි හොඳට පේනවා හත් ලෝකයේ ඉන්චි ලෝකයේ පිය රූපං සාත රූපං මග්ද ලෝකයේ පිය මధుරයි චක්කුන් ලෝකයේ සිය රූපං සාත රූපං එච්චේසා තණ්හා උපජ්ජමාන උපජ්ජිත නිවිසමන නිවිසති රූපා ලෝකයේ සිය රූපං සාත රූපං එච්චේසා තණ්හා උපජ්ජමාන උපජ්ජිත නිවිසමන ඇහැ රූපයයි දෙක ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නෙත් නෙහි පවතින්නෙත් ඒ ඒ නිසා යම් වෙලාවක තණ්හාව උපදින්නක් දුන්නේ නැත්නම් උපන් තණ්හාවට පවතින්නක් දුන්නේ නැත්නම් ඔයගොල්ලන්ට වැඩ දෙකක් කරන්න තියෙනවා. මේ රූපායතනයේ පිළිගින් දැකලා තණ්හාව උපදින්න නොදෙන්නත් ඕනේ. උපන්න තණ්හාවක් තියෙනවනම් පවතින්න නොදෙන්නත් ඕනේ. දැන් අලුතෙන් මේ රූපේ දැකලා කෙලෙස් ඇති නොවන විදිහට රූපය ඇත්තත් පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි අපේ මනසේ තියෙනවනේ මෙහෙම මෙහෙම වස්තු තියෙනවා කියලා ඒක පවතින දෙන්නේ නැහැ රූප ඇත්ත දෙන්නේ කියලා පෙන්නනවා. නූපං අකුසලය නූපද්දන උපං අකුසලෙ දුරු කරනවා. කියන එක තමයි කරන්නේ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ඔය රූප ආයතනේ සැබෑම ඇත්ත තේරුම් ගත්තාම තේරෙනවා රූප ආයතනේ සැබෑම ඇත්ත මේක. නමුත් දැන් අපිට රූප ආයතනේ ගැන තියෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ සද්දය කියලා ගත්තාම සද්දය කියන එක කවදාවත්ම දකින්න බෑ. අනිදර්ශනයි. කිසිම වෙලාවක සද්දය දැකලා නැහැ. දකින්න බෑ. චිත්ත ප්‍රත්‍යයෙන් හටගන්න. එක්ක චිත්ත ප්‍රත්‍යයෙන් හටගන්න. මේ කතා කරන සද්දේ චිත්ත ප්‍රත්‍යය. එහෙම නැත්නම් ඔය අකුණු ගහන ඔය වගේ බාහිර සද්ද චිත්ත ප්‍රත්‍යය. හට ගන්නපත්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන සද්දේ. දැන් මේවා සෙල්ල වචනයක් කතා කරනකොට දැන් කතා කරනකොට වචනේ සෙල්ල වචනේ නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ විදිහට හැම වචනයක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැම සත්‍යයක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් ඔබ ඒ සද්දයේ රූපායතනයකට හෝ බැඳුනොත් රූපායතන යම්සේ සීද ඒකත් සද්දේ අපි නිකමට කියමු තාංගල සබ්දයක් හතක නිරුද්ධ වෙන ඒක නොදන්නා විද්‍යාවේ මොකද්ද මේ සද්දේ කියලා බලන්න තියෙනවා ආ මේ කෝටු කෑල්ලනේ කියලා ඔන්න ඇහෙන් බලපු පොල් කෑල්ලක් වෙන්නම සද්ද ඒක කියලා වෙනම හොඳ නැද්ද ඒ ඒ තාක් දැන් ඔන්න සද්දේට කෝටු කෑල්ලක් තියෙනවා යන්නේ කොහෙද බල්ලේ පොල් වගේ වැඩ. සද්දේ හතකට නිරුද්ධත් වෙලා. දැන් සද්දේ සද්දේ කියලා බලන්න ගියාම ඇහැට පෙනුණු දෙයක් තිබ්බ ආ මේකද සද්දේ. කියලා ඔන්න සද්දේ කියලා ගන්න මොකද්ද? කෝටු ගැල්ලා. දැන් අර සද්දේ ඇහෙනකොටම ඊගව කෝටු ගැල්ලා කියන්නේ. කෝටු ගැල්ලක් වැටෙනකොටම ආ හවල් සද්දේ කියලා ගන්නවා. ඒ වගේම සද්දයක් ඇහුණා. ඇහෙනකොට ගියා ගන්ධ අප්පු මේ මේ ගඳ මේ ටික වැඩිච්ච කියන පෙනුමුදී ගන්ධයයි දෙකම සද්දයට යට ගැට ගහලා මේ අසුචි ටික මෙතෙන්ද වැටලා තියෙන එකනේ මේ ගඳ කියලා ගන්ධයට සද්දය ඇහිලා තියෙන්නේ අසුචි ටික වැටිච්ච අසුචි ගඳ එන ටික වැටිච්ච සද්ද. ඒක බලන්නත් පුළුවන්. ওই විදිහට අනිත් ආයතන ටිකට ගැට ගැහුවාමයි ශබ්දෙට නිමෙන්නේ. රස අපි නිකවට කියමු දැන් බත් මාළු ව්‍යංජන එක වෙනවා. ඉඳන් දැන් ඇහැට පේනවා. බත් ටිකක් අනලා අරගෙන කටට දැම්මහම දැන් කෙලත් එක්ක එකතු වෙලා වමනේ ටික හොඳට හපනවා දැන් වමන. හරිද? හපන්නේ වමනේ. වමන ටික හපනකොට රස දැනෙනවා. නමුත් ඇහෙන් දෙන්නම මේ මාළු කෑල්ලෙන් මේ ඉස්තෝක් ටික කනකොට මේ සලාදෙන් තමයි මේ රසය එන්නේ. මේ කේක් කෑල්ලෙන් එන්නේ කියලා තමයි පෙන්වන්නේ. දැන් රස විඳින්න මොකේද? වමන ටික. ඒ කටේ දින ටික මොන අරගෙන අතට ගන්න. Tamanටම අපිට හේතෙන්නේ නැද්ද කියලා බලන්න. එතකොට ඔබට කවදාවත් මේ වේදනාවේ අනිත්‍ය හෝ ආහාරයේ පිළිකුලක් දැනෙයිද? ස්පර්ශ වෙන තැනක අපේ සිහිය නැතුව අසිහියෙන් වෙන තැනක ඉන්නකොට. වමන ටික හපහප නමුත් කවදාවත් කලකිරෙන්නේ ආහාරේ ඇයි අපේ නිමිත්ත තියෙන සුබ නිමිත්තක. අර සාම අනල නැති, ඇනුනේ නැති රසයට හිතන්නවත් බැරි රස එන්නේ නැති පිඟානටයි පඤ්ඤාව තියෙන්නේ. පාත්‍රයේ තියෙන අනිත්‍යයෙන් ගැන. දැන් බොහොම රසයි කියලා හපන තැන තියෙන්නේ මොකද්ද? වමනෙක්. වෙනවා. එතකොට මේ ජීවා සම්පස්සේ තේන්නේ නැහැ. මේ රසයෙන් තැන තේන්නේ නැහැ. ඒ ස්පර්ශයෙන් එන වේදනාව තේන්නේ නැහැ. නමුත් ඒකට නිමිත්ත තියෙන්නේ එතන ඒ නිමිති නැති තැනක වමනිට කහපනකොට ඇති වෙන රස තියෙනවනේ. ඒක තමයි රස රූපේ සැබෑම ඇත්ත. නමුත් අවිද්‍යාව නිසා ඒ රස රූපේට සිගානේ තියෙන බත්මාළු ටික ගැට ගහ ගන්නවා. අන්න කර්ම භවයේ සකස් වෙනවා. රසට යම් තාක් නිමිත්තක් ඇති වුණා නම් ඒ ඇතිදලා තියෙන්නේම අනිත් ආයතනයක් ගැට ගහ කොටා. එහෙම නැතිනම් රසයට තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස දැනේ. නමුත් කවදාවත්ම ඇලෙන්න ගැටෙන්න පුළුවන් නෙවෙයි. අර මෘදුනාග තියෙන සංවාදයේ යන්නේ ලුණු කරේ තියාගෙන යන්න පුළුවන්ද කියලා. ලුණු රස නැත්නම් ලුණු කියන රසක් ඔක කරේ තියාගෙන ගියහකි. දැන් අපිට කරේ දියගෙන යන්න පුළුවන්. කරට ගත්තාම බර දැනෙන්නේ පට වෙනවා. දිවට දැනෙන්නේ රස ලුණු. ওই දෙක ගැට ගැහුවාම පටවියට ලුණු රස ගැට ගැහුවාම මොකද වෙන්නේ? ලුණු කරට ගත්තා. නමුත් මේ ආයතන ටික මොනතරම් ඇත්තක යෙද්දි අපේ ජීවිතයේ මේ තරම් දුක් විඳීම බොරුවක් නෙමෙයි ඒ තරම් මුලාවක් තුළ මේ ලෝකයේ ඇතිලා තියෙන්නේ. විදර්ශනා කරනවා කියලා කියන්නේ ඒ ටික පේන්නේ නැති කම නිසා. ඊගාවට කායට ගැටෙනගේ කවදාවත් දැකලා නෑ. කිසි දවසක පේන්නේ ඇහැට පෙනෙන රූපායතනයක් මිසක ගැටුම්දී කිසි දවසක හීනකින්වත් දැකලා නැහැ. ඒකම කිසි දවසක විඳලත් නැහැ. මං කියුවේ අර වෙනකට සීයක් හරි පොල්ලක් හරි අරගෙන වහන්සල කාටත් තාවක් මතුකරන්ද රූප සද්ද අරමුණු ගැටිලා එයාගේ කෘත්‍ය අවසන් කළා. අපි කෙලෙසයකට පෙන්නේ වේදනාව වෙන්නේ මේ රූපෙන් මේ සද්දෙන් කියලා පෙන්වන කමම කර්මපද. චක්ෂු සම්පතජා වේදනා, සෝත සම්පතජා වේදනා, ගාන සම්පතජා වේදනා කියලා වේදනාවගේ උප්පත්ති පැත්තේ තෙවුනොත් අපිට නිමිති නැහැ. බාහිර ආයතනයෙන් අපි අතහැරනවා කියන්නේ. ඒ වගේම හයත ගැටෙන කිසිම දෙයක් වස්තුවක් ඉඳලා නැහැ. ඒ වස්තු කයට වැදුණු කම නිසා ඇති වෙන කය පරිදි ඇති වෙන වේදනාවම ඉඳලා තියෙන නිසා. කයට පිටින් පිට කිසි වස්තුවක් කවදාත් ඉඳලා නැහැ. ඔහොම තියෙන තැනක මේ ආයතන පහම අපි එකක් කරලා. අපි කියවුවොත් කුණ්‍ය කැලේ මෙහෙම වටේට රවුම කුණ්‍ය කැලේ හයක් ගැහුවා. එක කුණ්‍ය කැලලක දැන් කවකාකාරෝ රවුම කුණ්‍ය කැලේ හයක් ඒ එක කුණ්‍ය කැලලක එක ලනුව ගන්න ඉතියි. මේ කුණ්‍ය ලනුව එහා කවුන්නේ ඒ කුණ්‍ය ලනුව මේ කුණ්‍ය මේ කුණ්‍ය ලනුව එහා කුණ්‍ය ඔහොම ඔහොම ඔහොම ලනු කැලේ ටික බැන්දොත් මැද දැලක් හැදෙයි දෙම නේද? වට වට රවුමට තියෙන කුණ්‍ය කැලිටිකේ එක එක කුණ්‍ය කැලිටි තියෙන ළමුව අනිත් කුණ්‍ය කැලිටි අනිත් එක එක ළමුව අනිත් එකේ හොම හොම හොම හොම පැටලුවොත් මැද දැලක් බැඳෙයි ඒ වගේ ඇහැ රූපෙට රූපය ඇහැට ඇහැ රූපය දෙක කනට කන ඇහැ රූපෙටයි ඇහැ රූපය කනයි නාසයට නාසය ඇහැ රූපය කනට ඇහැ රූපය කනයි නාසය දිවට දිව ඇහැ රූපය කනයි නාසයට කොහොම කොහොම කොහොම කළා දැන්දොත් ඒකයි සංහාවට නමක් කියන්නේ සිබ්බනි කියලා ගොතනවා කියන සිබ්බනි කියලා වචනය කළා තියෙනවා සංහාවට සිබ්බනි කියන්නේ ගොතනවා මේ හොඳ හොඳට දුසුම තියෙන මහල තියෙන ඔක්කොම එකට මැද දැලක් බැඳලා තියෙදේම කුෂ්ණාරම දැල බැඳලා තියෙදේම පුද්ගල නිර්මාණය කරලා තියෙදේම ආයතන ටික තියෙ ඔක්කොම ඉදේ ලෝකයේ හැදෙන්න වෙන මුකුත් කරන්න ඕනේ අවශ්‍යයි උච්චරය කළා තියෙන්නේ ඔය ටිකින් වෙන්න තියෙන ඔක්කොම ටිකත් වෙලා. යම් වෙලාවක ඒ කුණ්‍ය කැලේ තියෙන ලනුව ඒ කුණ්‍ය කැලේම බැඳුවා. කුණ්‍ය කැලේ හයේ තියෙන ලනුව ඒ කුණ්‍ය කැලේ ලනුව ඒ කුණ්‍ය කැලෙන් බැඳුත් මොකක් වෙයි? නැදදල කියලා එකක් ලෙහි ඉදීම. ලෙහන්න දලක් ඉතුරු වෙයි. ඒ වගේ දිත්තේ දිත්තමත්තම් වුණොත් සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් වුණොත් දැල ලෙහෙ ඉදී අමුකින් දැලක් ඉතුරු වෙන්නේ ආයතන හයක් ඉතුරු වෙන්නේ කිසි වෙලාව බලන්න හොඳට ඔබට ගඳක් තේරෙයි නම් තේරෙන ගඳ ඇහැට පෙනෙන දේ ඒක සම්බන්ධ නැති වුණා ඇඟේ ගෑවෙන ස්පර්ශ වෙන්නේ පඨවි ධාතුව වුණොත් ස්පර්ශ වෙන දෙයට ගඳ නැති වුණොත් පොට්ටබ්බය ගන්ධයෙන් වෙන් කළා පෙනෙන දේ ගන්ධයෙන් වෙන් කළොත් හිරිකිත කියලා යමක් තියෙදි කියලා බලන්නේ. රහතන් වහන්සේලාට ඇලෙන්න ගැටෙන්න හිරිකිත වූ දේවල් නැත්තේ නිසා. ඉතින් ඔය බාහිර ස්පර්ශ ආයතන බාහිර රූප හයේම ස්වභාවය තමයි සිතින් කීම් කිරීම කරන්න බැරි රූපේ පෙනෙන චක්කු විඥානේ විතරමයි. ශබ්දය ඇහෙන්නේ සෝත විඥානේ විතරමයි. ගන්ධය ගහන විඥානේ විතරමයි. රසේ ජීව විඥානේ විතරමයි. පොට්ටබ්බේ කාය විඥානේ විතරමයි. මනෝ විඥානේ පහම ඔසවල අරගෙන හැදී හැකි. මනෝ විඥානේ වෙනම තනියෙන් වැඩක් කරනවා. එහිදී පහේ හතරක් එකට සංයෝජනය කරද්දී මහ පුතයින්ට තනියම එකකට සංයෝජනය කරනවා. <laughs> ඒ වගේ මන ආයතනේ සංයම එක පැත්තක් නියෝජනය කරනවා. මේ ටික කොහොම හදලා ගොතන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව තියෙනකම් මේ ඇස් ඉදිරිපිට දෙන වස්තුන්ගේ රූපයන්ගේ ඇත්ත ඇති හැටි නොපෙන්නන තාක් මේ වැඩේ මෙයාට කළ හැකියි. ඇසිවිලි පිටට එන රූප ටිකේ ඇත්ත ඇති යම් දවසක දැක්කේ නම් දකින්න එදාට මේ වැඩේ නතර වෙනවා. ඒ නිසයි මේ සතිපට්ඨානය වඩන්නේ කියන්නේ. කාම ඔගලන්ට අපිට ඒ මට්ටම හිතින්නේ නැහැ. ඒ මට්ටම හිතිනවා නම් පෙනෙනවා නම් ඔබ කාම ලෝකෙට අයිති කෙනෙක් නෙවෙයි. ඔබ කාම නිදුණු කෙනෙක් වෙනවා. ප්‍රඥෙක් වෙනවා. අනාගාමී වෙනවා. සංයෝජනයක් නෑ කබලික ආහාර. නමුත් මේ රූප ටිකේ ඇත්ත දැන්න නිසාමයි මේ වගේ ඇත්තක් දක්න තැනකට යා යුතුයි මා. කියලා මේ ගමන ආරම්භ කරන්න මෙතන. ඒකයි මොනවාම හෘදයක් කරනකොට තමයි කරන එකේ අර්ථයක් තියෙන්නේ. මේ ටික කරනකොට හිත ටික සමාධි වුණාට දැන් මගේ හිත සමාධියි. කියලා නතර වෙන්නේ නැහැ. නැත්නම් අරමුණු කිසියම් දෙයක් නෙවෙයි හිතනකට මං ආවා කියලා හිතන්නේ සතුටු වෙන්නේ ඇයි මම ආවේ මේ වගේ ආයතන ටික වෙන් කරලා දකින්න ආයතන ටික පිළිසෙන් දකින්න ආයතනගේ ඇත්ත ටික දකින්න යාවේ දුක පිළිසෙන් දකින්න ඒකටයි මේ හිත සමාධි කළේ කියන අර්ථය දන්න නිසා මට හිස් බව නෙවෙයි මොන දෙයක් හම්බුනා තාම ආයතන ටික ගැට ගැහෙන මෝඩකම තියෙන වැඩතියේ කියලා එයා තමන්ව දකින්න හැම වෙලාවෙම ඔබ තාම දුකෙන් මිදලා නැහැ. මේ ආයතන ටික එකට ගැට ගන්න මට්ටම එනකන් ප්‍රශ්නේ දෙහිලා නැහැ. ප්‍රශ්නේ දෙහෙන්නේ නැහැ. මරණය පස්සේ දෙන්නේ මේක කළා බලන්න. බුදුරජාණන් වහන්සේ සංදිත්තික විපස්සයක් පෙන්නන. ඒ නිසයි හැම වෙලාවෙම පුතේ පුළුවන් තරම් කතා කළ දැහැමි කතාවක. සිහි කළත් ධර්මයෙන් යුක්තව. මෙනෙහි කළොත් සතිපට්ඨානයේ යුක්තවම ඉන්න කියලා කියන්නේ. මේ වගේ විශාල අර්ථයක් බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඊන ජීවිතයෙන් ලබන්න පුළුවන් උපීනාර්ථයක් විතරයි. මහත් වූ අර්ථයක් ලබන්න බෑ. මහත් වූ අර්ථයක් ලබන්න මහත් වූ වීර්යයක් ඕනේ. ඒක දීන විදිහකින් ලබන්න බෑ. ඒ හින්දා මේ ධර්මය ඉගෙන ගන්න කෙනා අස්තමාදීව කම්මැලි නැතුව උත්සාහවත් වෙන්න ඊට පස්සේ තව තියෙනවා ධම්මායතන පරියාපන්න රූප කියන එක. ධම්මායතනයේ පරියාපන්න රූප කියලා කියන්නේ ඒ රූපේ ධම්මායතනය අනුව දීලා තියෙන සිටේ තියෙන නාම ධර්ම ටික කියනකම් ඒ රූපේ තියෙන්නේ. හිතේ තියෙන නාම ධර්ම ටික නිසා තමයි ඒ රූපේ හැදෙන්නේ. අපි කියමු භාව රූපේ කියලා. ඉච්ඡි භාව රූපේ, පුරුෂ භාව රූපේ කියලා. මරිච්ච මලමිණියක භාව රූප නැහැ. ඉච්ඡි භාව රූපේ, පුරුෂ භාව රූපේ අතුල්ලා. නමුත් ඒ භාව රූපය නිසා රාශි වෙච්ච මහ භූත ටික තමයි තියෙන්නේ. කනබොන බප්පාන් කව්පි මුංගට වගේ දේවල් වල ස්ත්‍රී පාන් කෑලි පුරුෂ පාන් කෑලි ස්ත්‍රී බත්තට පුරුෂ බත්තට කියලා වෙන වෙනම තිබුණාද? එතකොට එකම බත්පාන් කාලා කොහොමද මේ ශරීරයක් ස්ත්‍රී හෝ පුරුෂ හෝ කියන විදිහට දෙන්නේ? එහෙම කිරීමේ හැකියාව තිබුණේ අර හිතේ තියෙන gati. ඒ හිතේ තියෙන භව රූපය කියලා එකක් චිත්තජ රූපයක් ධම්මායතන යනවා ඒ හිතේ තියෙන ධම්මායතනයේ ගතිය සිය බලාගෙන තමයි මේ මහ භූත ටික මේ විදිහට හැදෙන්නේ. හිතේ තියෙන රූපේ බලාගෙන. අර අපිට දැන් පොල් ගෙඩියක් ගේන්න කිව්වහම හොයලා හොයලා හොයලා හොයලා හිතේ තියෙන අපිට තේරෙන්නේ නැහැ දැන් අපි හිතේ හැඩයක් තියාගෙන හොයන්නේ කියලා. නමුත් හිතේ තියෙන හැඩේ හම්බුනේ නැත්තම් පොල් නැහැනේ කියලා එනවා මිසක වෙන මොකක් කර උත්සගෙන ඉන්නේ අපි මෙහි හොයන හැඩයට ගැළපෙන රූපයක් නැහැ තිබුත් සංගල් උත්ස ගන්න අරගෙන එනවා නේද එතකොට ඒ වගේ අපි හිතන හැම රූපයකටම සිතුවිල්ලකටම රූපයක් ඇදෙනවා සිතජ රූපයක් ඇදෙනවා නාම රූප කියලා කියන්නේ ඒකයි ඒ වගේ කර්ම සිතෙන් දායාද වෙච්ච ප්‍රතිසන්දි සිතේ තියෙනවා භව රූප කියලා එකක්. මුලින්ම විඥානය දැස ගන්න බීජ කවලෙක පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය භාව කියලා කලාප 10ක් තියෙනවා. ওই gati ටිකට තමයි භව දසක වස්තු දසක කාය දසක කියලා මුලින්ම කාය දසකයේ ඒක ටිකක් යනකොට තව දසකයක් එකතු වෙන එකට භව දසකේ තව ටිකක් කල් යනකොට තව දසකයක් එකතු වෙන වස්තු දසකේ මෙන්න මේ දසක 30 තමයි ආහාර කනබුන ආහාරයන්ගෙන් ඒකේ තියෙන අට්ටුවට අනුව තමයි හැදෙන්නේ ඒකම ඔය ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය වගේ ජීවිතේන්ද්‍රිය ඊට පස්සේ ලහුත රූප කියන එක ලහුත කියන්නේ පැහැදිලි රූපයක ඒක ධම්මායතන පරිහාපන රූපයක් කියන්නේ කයේ කය පැහැල්ලු කරන කයේ පැහැල්ලු රූපයක් බව හදන එක තියෙන්නේ හිතේ තියෙන চৈতසික ඕගොල්ලෝ තරාදියකට නැද්ද ශරීරේ බර කොච්චරක් වෙනවද? කෙනා කෙනා 2 කිලෝ 50යි 60යි කියලා පෙන්නනවා. නමුත් බලන්න හිතෙන් ඔසෝගලා ගෙනියනකොට බර බරක් දැනෙනවද කියලා? ඇයි හිතේ තියෙන ගතිය වලින් මේ ශරීරයේ ඔසවනවා ශරීරේ බර දැනෙන්නේ කියලා. අලියෙක් තරාදියකට දාලා කිරුවොත් කොච්චරක් කියේ? තොන් හතරක් පහක් වත් කිලෝ 4500ක් කියේ නේ. නමුත් අලියට අලිය බරයි. එයාට ඒ බර කරන්නේ ඇයි? ඒකට කියනවා ලක්තා රූපය. අපි කියමු ඔන්න ඔය මලමිණියක් වගේ එකක් ගන්න අරගෙන මේ ශරීරය ඔබල බලන්නේ දෙයිද කියලා. ඉතින් ගල්ගේ හදින මේ මේක ඔබන්න බෑවත්. දැන් මේ මෙහෙම වාගේ මූණ හරි සිඳුයි වාගේ අත හරි සිඳුයි කියලා අපිට මේ දෙලෙස් වශයෙන් ඇතිව කරන්න පුළුවන් වෙන්නේ රූප එක මේ මුදු බව ඇති කරලා තියෙන ඉන්දිය කියන gati ටිකේ නේද කියලා මුදිතා රූපය හඳුනන්නේ නැති නිසා ධම්මායතන පරියාපන්න රූපය ධම්මායතනේ අනුවගේ රූපයක් මේ කය මේ වගේ මුදු මොලක් කරනවා. බැරි වෙලා හිත විඥානේ මේ කයෙන් බහැර ගියොත් හරියට ධර්මිතියක් යම් තේද මේව එදෙන්නේ නැහැ. ඒක සාමාන්‍යතාවයක. දෙල්ල හරවන්න පුළුවන් අත නමන්න පුළුවන් විකාරින්න පුළුවන් කියන මේ ගතිය තියෙන හිතේ තියෙන වේදනා සංඥා කරගෙන චෛතසික ටික නිසා එතකොට ධම්මායතනය පරියාපන රූපයක් කියලා කියන්නේ බැරලා විඥානේ මේ ශරීරයෙන් නිරුද්ධ වුණා මෙහෙම නමු හැකි මේ කර්මන්‍යතාවයේ තියෙන්නේ මේවා කඩන්නේ පටපට ගාලා නිකන් පොළොව වලින් ගහලා වගේ එතකොට මේ කයේ ඒ කම්මඤ්ඤතාවය කර්මන්නේ බව නමන්න පුළුවන්, දිගාරින්න පුළුවන්, හකුලවන්න පුළුවන් කියලා ඔය ජිම්නාස්ටික් කරනවා අර මේ කියලා දෙන්නත් මොකද ඉතින් තියෙන gati ticket පිළිබිද්ද වෙන්න මේ කය නමලා දිගන්නේ. අන්නේ හිතේ තියෙන gati නිසා මේ රූපේ ප්‍රකට කරන රූපේ හදන රූප කියනවා. තේරෙන්නේ? ඒකන කම්මනිකා රූපේ. ධම්මායතන පරිවපන්න රූප කියන්නේ ඒ රූපවල අයිතිය කියන්නේ ධම්මායතනය. ධම්මායතනේ රූප නෙමෙයි. ධම්මායතනේ පරියාපන්නයි කියන්නේ ධම්මායතනේ අනුභවය. ධම්මායතනේ ඇතිසහක් මේ ටික තියෙන්නේ. එතකොට උපචේ රූප කියනවා. ලෞත මුත කම්මනත උපචේ කියන කියන රස. හතගෙන නිරුද්ධ වෙච්ච ඇහැ ඇති බවට, හතගෙන නිරුද්ධ වෙච්ච රූපය ඇති බවට, හතගෙන නිරුද්ධ වෙච්ච කන, ශබ්දය ඇති බවට, මේ ස්පර්ශ ආයතන හයම හතගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඒව ඔක්කොම ඇති බවට රැස් වෙලා ඇති බවට පෙන්නනවා හිතේ. තියෙන බවට පෙන්නනවා හිතේ. රූපය. චිත්තජ රූපය. ඒක ධම්මායතන පරිවපනයි. ධම්මායතන නිසා හදපු ආරම්මන පටි ආපෝතේජෝ වායෝ කියලා. ආරම්මන පටි ආපෝතේජෝ වායෝ කියන ගති ටිකෙන් ධම්මායතන නිසා හදපු රූප ටිකක්. ඔයගලන්ට දැකපු අහපු දේවල් සිහි කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ සංකතියර ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිල්ලා ඇහැ තියෙනවා වගේ කියලා තේරෙනවා. ওই ධම්මායතනයේ පරියාපන්න රූපය කොහොම තියෙනවා කියලා මේ රූපය ඇති බවට පෙන්වන්නේ හිතේ තියෙන gati ටික. ඊට පස්සේ ජරතා අනිත්‍යතා කියලා මේ රූපේ ඉරණකම නැති වෙන වෙනස් වෙන කම කියන මේ gati ටික තියෙන්නේ විද්‍යමාන වෙන්නේ මේ හිතේ තියෙන gati ටික නිසා. කියලා මෙන්න මේ වගේ මේ ධම්මායතනය නිසා විද්‍යමාන වෙන රූපති. ඒවා අයිති නෑ ඇහැටවත් රූපයටවත් කාන්තාවක් අපිටවත් නාසයටවත් ගඳටවත් දිවටවත් රසටවත් කයටවත් පොට්ටබ්බේටවත් මනසටවත් හිතේ තියෙන gati ටික නිසා විද්‍යමානයි පොනෝ රූපය හොඳට අපි ඉගෙන ගත්තාම පුද්ගලයේට රැවටෙන්න තියෙන ඉඩ අඩුයි ඇයි මේ රූපය බුදුම ලොක්කම හදලා තියෙන්නේ මේ වගේ එකක් මේ නැමෙන දිගාරණ කම හදලා තියෙන්නේ මේ වගේ යනවා එනවා කියන්නේ රූපා රූපායතනයක වේගවත්කම කියලා මේ වගේ හැදුනා මේ රූප ටික ගැන හොඳ අවබෝධයක් එනකොට තියෙන්නේ මොකද්ද? කබලින්කා ආහාරයෙන් හැදුණු රූපයක් තුළ පුද්ගල භාවය පවත්වන්න පුළුවන්කම අතුසන්නේ. කබලින්කා ආහාරය තුළ සත්ව පුද්ගල හැඟීමක් පවත්වන්න පුළුවන්කම අතුසන්නේ. කබලින්කා ආහාරය තුළ තමන්ව දකින්න බැරි වෙනකම්. පුද්ගල භාවය අතුරුදහන් වෙනවා තමන්ව දකින්න බැරි වෙනවා කියලා කියන්නේ දුකෙන්ද තේස්සේ නැහැ. මේ ටික ඇයි මේ ධර්ම සංගමයේ උගන්වන්නේ? ඔය ඇත්ත නොදන්නා කම ඔය ටික නොදකින්න කම ඇති තාක්ම අවිද්‍යාවෙන් මේව ඔක්කොම එකට එකතු කරලා රැස් කරගෙන රැස් කරනවා කියන්නේ මේක. සම්පූර්ණ එකට දාලා පොළොයි මිරිසුයි ලුණුයි උඹලකටයි ඔක්කොම එකට දාලා හොඳට සම්බෝලයක් හදා ගන්නවා වගේ නේ රූප සද්ද ගන්ධ රස පුච්ඡබ්බ ඇහැ කන දිව නාසය ශරීරය ඕව කොහොම එක වංගෙඩියකට දාලා හොඳට පුද්ගලෙක් හදා ගන්නවා හදාගෙන සම්බෝලේ කනවා හායි හුයි දාලා කට දැල්ලටත් එක්ක. ඒ වගේ උත්කල භාවයේ විඳිනවා ඊට පස්සේ අනේ අම්මෝ කියලා විඳිනවා. ඒ සම්බෝලේ කනවා වගේ තමයි මේ සම්බෝලේ හදන්නේ. හදනවා වගේ මේ ආත්ම භාවය හදා ගන්න පුළුවන් අවිද්‍ය මේ ටික ගැන අවිද්‍යාව ඇතිකක් විද්‍යාව නැතිකක්. විද්‍යාව කියන්නේ මොකක්ද? ඌදී ඌදී දකින සම්මා දිට්ඨි සවිද්‍යාව සම්මාදිට්ඨිය කියන්නේ විද්‍යාව. මේ රූපයන්ගේ ඇත්ත ඇති ඇති පෙන්වනවා කියන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය උපන්නාම විද්‍යාව, විද්‍යාව උපාදෝ අවිද්‍යාව නිරෝධය. අවිද්‍යාව නිරුද්ධ වුණොත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් කරගන්න බෑ ආයතන හය. පවත්න්න බෑ ආයතන හය. මේ ටික සකස් කරගන්න බෑ. එහෙම වුණොත් මේ සියලු දුකින් මිදෙනවා. නිදහස් වෙනවා. ඉතින් ඔන්න ඔය රූපස්කන්ධය කියලා කියන්නේ ඔය 11 ආකාර රූපේට ඔය රූපේ ඇත්ත තමයි කොය. අපි දන්න මට්ටම නෙමෙයි ඉගෙන ගන්න. අපි දන්නේ ඇහැ ගැන නෙමෙයි ඉගෙන ගන්න. ඇහි ඇත්තයි රූපස්කන්ධය කියනකොට රූපස්කන්ධයට අයිති ඇහැ කියනකොට ඇහි ඇත්ත. අපිට හම්බුනේ නැති, හම්බ වෙන්නේ නැති රාග දේශ මොහ පවත්තන්න බැරි හටගෙන නිරුද්ධ වෙන ඇත්ත පෙන්වන්නේ. රූපායතනය කියනකොට මට සිහි කරන්න පුළුවන් ඔබට සිහි කරන්න පුළුවන් ඔබත් මා දන්නා වූ මත් පැත්තෙන් නෙමෙයි බලන්නේ. රූපායතනය ගැන බුදුරජාන් වහන්සේ පෙන්වන්න කියලා පෙන්වපු පැත්ත නෙමෙයි බලන්නේ. කරන පිළිම හටගෙන ඉතුරු නැති නැති වෙන මහ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්තු මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියන අර්ථ ටික පැහැදිලි වෙන විදිහටයි බලන්නේ. ওই විදිහටයි ස්කන්ධයන් ගැන ඉගෙන ගන්න එහෙම ඉගෙන ගන්න කොටයි මේ ස්කන්ධයන් කෙරෙහි සත්පුද්ගල භාවයක් හදාගෙන තණ්හා උපාදාන වෙලා ජරා මරණ දුක් විඳින්ද ඉඩ නැහැ එතකොට. ඒ සඳහායි මේ රූපස්කන්ධය ඉගෙන ගන්න. අපි ඊගාව දවසට වේදනාස්කන්ධය වගේ ස්කන්ධ ටික කරමු. ධම්මසංගණී කරන්න කියෙත් ඒකයි මේ ධම්මසංගණීමයි කාසත්තකින් මේ කරන්නේ. ඒකයි මේ ටික කරන්න ගියොත් ඕගලන්ට උගන්වන්න දෙන්නේ අභිධර්මය කියලා. අභිධර්මය බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ගොඩාක් දෙනෙක් මාර්ගඵල ලැබුවා. මාර්ගඵල ලබන්න අහන්න අභිධර්මය අවශ්‍ය නැහැ. හැබැයි දේශනා කරන දේශකයන් වහන්සේට කියන දුන්නේ අභිධර්මයේ කියන මට්ටමේ දැන් එතකොට දේශනාව තුලදී දේශනාවකින් සම්පූර්ණ දේශනා කරනවා එයා අභිධර්ම කියන කරුණුත් එක්ක. ඒ හින්දා එතකොට බණ අහන කෙනා අභිධර්මයේ කියලා එකක් ඉගෙන ගන්න ඕනේ නැහැ. යම් වෙලාවක ප්‍රතිපත්ති ශාසනයේ අතහැරලා ප්‍රතිවේද ශාසනයේ අතහැරුණොත් ආපහු මාර්ගඵල ශාසනය උපද්දවන්න තියෙන්නේ අභිධර්මය හරහායි. ඒ ටික ගවේෂණය කළා කළා කළා කළා කළා කළා තමයි මේ උත්තරේ ගන්න වෙන්නේ. ආයෙත් අභිධර්මයේ අවබෝධ කරගෙන ප්‍රතිපත්ති ශාසනය නියම විදිහට පනවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් එයාගෙන් බණ අහන කට්ටිය අභිධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. දැන් මම දේශනාවක් කළොත් මේ දේශනාව අහන කවුරුවත් අභිධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. හැබැයි ආ දන්නේ උගන්වලා තියෙන අභිධර්ම. මේ උගන්වන්නේ මම අභිධර්ම. අභිධර්මයේ ධම්ම සංගය. ඔගොල්ලෝ බණ ඇහුවනම් ඇති දැන්. හරිද? මම කියන දේශනාවක් ඇහුවනම් මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි දේශනා කරන දේශකයන් වහන්සේ දේශනා කරන්නේ අභිධර්මයේ කියන කරුණ. බැරි වෙලා එහෙම දේශනා කරන කෙනෙක් නැති වුණොත් මොකද වෙන්නේ? ඉගෙන ගන්න වෙනවා අපි ධර්මය ඒ මාර්ගඵල මට්ටම ශාසනයේ ප්‍රතිපත්ති ශාසනයේ ප්‍රතිවිද ශාසනයේ මතු කරලා ගන්න. හදවතම බුදුදහම තියෙන අභිධර්ම. අධිපඤ්ඤා. හැම කල්හිම හැමෝම අභිධර්ම පිටකේ ඉගෙන ගත යුතුයි කියලා එකක් නැහැ. ඕනේ. ධර්ම විනය විතරයි දේශනා කරන්නේ. දැන් මම ධර්ම දේශනාවක් කළා විනය පැනෙවුවොත් මාර්ගඵල ලබන්න පුළුවන් ඒ ඔස්සේ උත්සාහවත්. හැබැයි මේ ධර්ම දේශනාවේදී මේ දුක මේ දුක ඇති උනේ සංහව නිසා අම්මා තාත්තා දුව පුතා කියලා ඔයා ওই රූපෙට සංහා කරන නිසා ඒ රූපේ ගැටු බින්දාට දුක ආවේ. දුකට හේතුව සංහව. ඔයාට ඔය රූපේ කෙනෙක් පුද්ගලෙක් වෙන තණ්හාව නැතුණු දුක නැති වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට බලන්ද කියලා අභිධර්මයේ තියෙන රූපකාණ්ඩ කියන විස්තර ටික තමයි මම දෙන්නේ. ඔයා දැන් රූපේ ගැන බලනවා කියපු විදිහට. බලනකොට බලනකොට බලනකොට අර රූපය අරබේ රූපය ඇත්ත පේනවා. ඇත්ත පේන්න දෙන්න රූපේ කෙනෙක් පුද්ගලෙක් කියලා තණ්හාවෙන් හැදිරෙන ගතිය අඩු වෙනවා. අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් රූපය පිටින් දැකලා ඉවර වෙනකොටම සම්පූර්ණම ඒකයි දුක පිටින් දැකලා ඉවර වෙනකොට සමුදය පිටින් වෙනවා. පුද්ගලයේ සත්‍යය කියලා දැක්ම එක දින තණ්හාව දෙවිලා. ඒතර දුක නිරුද්ධ වෙලා අර රූපේ කැඩුණා බිඳුණා කෙනෙක් මරනවා කියන දුක නැහැ. කැඩෙන දේ කැඩුණා බිඳෙන දේ බිඳුණා කියන තැනක නෝන. එතකොට දේශනාව හරහා මාර්ගයේදී පනවලා දිනවම මෙන්න මෙහෙම බලන්න කියලා රූපයත් ජීවිතයේ ඒ වගේ ඇති ඉදිරිපිට වෙන වර්ණ සටහනක් කිව්වහම මට කොහෙන්ද හයියේ කොහොම කියන්නේ කොහෙන්ද මට ওই අපේ ජීවිතය ඇත්තම දේ දෙන්නවහම කාටවත් නැහැ කියන්න බෑ නමුත් ඒද අම්මා සම්බුදුන් වහන්සේ නමක් දෙන්නකො කයිදේ නොතිබ්බේ නම් අපිට දෙන්න දන්නේ නැහැ දන්නවද මම දන්නවා දන්නවා ඒකයි මේ ධම්මසංගයේ ඉගෙනගත්ත පමණකින් තුල සෝතාපන්නයි කියලා කියන්නේ ඒවා වුණා වගේ කියලා එච්චර අර්ථයක් ගන්න. එහෙනම් විපිටකයේ දකින්ද ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා. බුදුරජාණන් වහන්සේගේ රූපකය දකින්ද ජීව විනය පිටකයෙන් සූත්‍ර දෙන්නේ. බුදුජන් වහන්සේගේ ධම්මකාය දකින්න ප්‍රඥාව දකින්න අභිධර්මය. රූපකයනොයි නාමකයනොයි තථාගතයන් වහන්සේ දකින්න සිටිනවා. සම්පූර්ණ සර්වඥතා ඥානේ අනාවරණ ඥානේ සද්ද අසාධාරණ ඥානේ දකින්න අභිධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධාතු ශරීරයේ දකින්ද සීල විනය පිටකයේ සූත්‍රය. මේ කාය දකින්න, ශරීරය දකින්න. බුදුරජාණන් වහන්සේගේ ධම්ම කාය දකින්න ලැබියනවා. පිටකයේ දකින්ද ධර්මාන ජීවමාන බුදුහාමුදුරගේ වෙන්නේ. අවදාවත්ම වර්ධින්න ඒ ක්‍රමයකට ඉදිරියට බුදුහාමුදුරන් හැම දිනාටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ යෝ ධම්මපදතිකෝ මම්පදති කියලා ගමේ ධර්මයකට මම මාව දක්නවා කියලා ධර්මයේ දැකලා ජීවමාන බුදුහාමුදුරන්ව දැකලා තමන්ගේ දුක් නිවාදන මේ අහිංසක ලෝකයට මේ සත්‍ය වූ බුදුහාමුදුරන්ගේ සැබෑම පණිවිඩය ලෝකයේ ගෙනියන්න ලෝකයේ හබන්න මගේ පුතාල හැම දිනකටම පස්සිය දැරිගේ මොදේ ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං